ඒ ළමයි ළමයි. මේ ළමයින්ට අවවාද කරන්ට ඉන්න පිරිස කවුද ළමයි? කවුද? දෙමව්පියන් වෙන ගුරුවරුන් වෙන වෙන වෙන පරිහිතියන් පැවිදියන් තවත් සංඝයා වහන්සේ ගෝමාරි ගෝමාරි හොඳ තමයි ඔය ළමයින්ට අවවාද කරන්නට සුදුසුකම් ඇති පිරිසන දැන් ඔය ළමයින් හතරක් කිව්වා සංඝයා වහන්සේ වික්ෂුන් වහන්සේලා තමයි හැම විටකම රටේ ජනතාවයේ ළමයින්ගේ යහපතට අවවාදන් ප්‍රාර්ථනා කරන්නේ ඒ කාගේ අවවාදද බුදුරජාණන් වහන්සේගේ අවවාද. බුදුරජාණන් වහන්සේගේ අවවාදට ওই ළමයින්ට දෙන්නේ භික්ෂුන් වහන්සේලා. එන අවවාද කරන්න සුදුසු පිළිසෙන් වන භික්ෂුන් වහන්සේලා මොකද? ඊළඟට දෙමාපියන් කිව්වා. කොහොම හරි තමාගේ දෙමව්පියන්ගේ අවවාද අනුව ළමයි හැඩගැහෙන්න ඕන. අපේ ශිෂ්ටාචාරයේ හැටියට තුනුරුවන් ළඟට දෙගුරුන් දෙමව්පියන් තුනුරුවන් තමයි අපට තියෙන ඉහළම වස්තුව ඊළඟට දෙමව්පියන් දෙමව්පියන් දෙමව්පියන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ අපට තබන්න පුළුවන් ඉහළම තැන සැපුවා ඉහළම තැන සැපුවා තුනුරුවන් යනුනම මේ ලෝකයා විශ්වාස කරන හැටියට ලෝකේ ඉහළම තැන ඉන්නේ කවුද? තුනුරුවන් අරුණම මේ ලෝකයා ඉතන හැටියට මේ ලෝකයේ අතර ඉහළම තැන ඉන්න කෙනෙක් කවුද? අම්මා තාත්තා ස්ත්‍රී තුනුරුවන් අරුණම ඊටත් ඉහළින් ඉන්න කවුද ළමයි? කියලා කියනකොට මේ Hindu ලක්ෂිකයන්ගේ මහා ප්‍රශ්නයක් ඉන්නවා ඒ මහා ප්‍රශ්නය නෙවෙයි. දැන් ක්‍රිස්තියානි කාර්යයන්ට මෞඛාර දෙවියෙක් ඉන්නවා වගේ Hindu ලක්ෂිකයන්ටත් ඉන්නවා මහා බ්‍රහ්ම කියලා කෙනෙක් මෞඛාර දෙවියෙක් මහා සමානයි. ඒ මහා බ්‍රහ්මයාගෙන් තමයි මේ අපි ඔක්කොම පහළ වෙලා ඉන්නේ කියලා. ඒ මහා බ්‍රහ්මයා නෙවෙයි. බුද්ධ ආගමේ හැටියට සීල භාවනා පුරුදු කරලා ඔය ඉහළ ධ්‍යාන ලබලා ඒ වයින් ඉහළටම ගිය ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ වෙනවා බ්‍රහ්ම කියලා. බ්‍රහ්ම ඒ අත්ංගේ ඉහළම බ්‍රහ්මයන්ට කියනවා මහා බ්‍රහ්ම කියලා. අර මෞංකාර බ්‍රහ්මයන් නෙවෙයි ළමයි. සීලේ පිටලා සමත භාවනා වඩලා ධ්‍යාන ලබලා ඒ ධ්‍යාන බලයෙන් සක්ම ලෝකයට ගියාය. ඊට වඩා ඉහළ කවුරුවත් නැහැ. මහා බ්‍රහ්මයාට වඩා ඉහළ කවුරුවත් නැහැ සුදුසුවක් හඳුනනවා. ඒ මහා බ්‍රහ්මයා මේ ලෝකයා කෙරෙහි ಗುಣ හතරක් පතුරවනවලු. තමයි දන්නවද? ඒකට කියනවා බ්‍රහ්ම විහාර කියලා. මොනවද ළමයි? මහා බ්‍රහ්ම විහාර. අනේ එකක් කියන්නම් එතකොට ළමයි තන සේවා හුවේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, උපේක්ඛා. ඔය ගුණ හතරෙන් මහා බ්‍රහ්මයා ඔය ಗುಣ හතර සියලු සත්‍යයන් කෙරෙහි පතුරවනවලු. දැන් ඒ නිසා තමයි හතරට කියන්නේ භක්ම විහාර. ශ්‍රේෂ්ඨ විහාර කියලා පැවතුම් කියන එකයි. අම්මා තාත්තා දෙන්න දූ දරුවන් කෙරෙහි ඔය ಗುಣ හතර පතුරවනවා. අම්මා තාත්තා දෙන්න දූ දරුවන් කෙරෙහි ඔය ಗುಣ හතරෙන් යුක්තයි. අම්මා තාත්තා දරුවන්ට මෛත්‍රී සිහි කරනවා. දරුවන්ගේ හැම සැපතකටම හැම සුවයකටම අම්මා තාත්තා කැමතියි. අපේ ළමයි සුවපත් වෙත්වා කියලා අම්මා තාත්තා නිතරම හිතනවා. සුවයට කැමතියි. ඒ මෛත්‍රිය ළමයි. අම්මා තාත්තා ඒ මෛත්‍රිය. කරුණා. ඒ ළමයින්ට පොඩි අමාරුවක් හදුණා. පොඩි වේදනාවක් හදුණා. පොඩි ලෙඩක් හදුණා. අම්මා තාත්තා හරියට දුකටපත් වෙලා කරුණාවන්ත වෙලා ඒ කරුණා ගුණයෙන් ඔය ළමන්ගේ අමාරුව දුක වේදනාව නැති කරන්නට කොච්චර උත්සාහ දරනවද කොච්චර වැඩ කරනවද ඔය ළමයි කුංචි කාලේ හරි අඟුවත් එහෙම මොකද මොකද මුකේ අඬන්නේ කියලා අහලා අමාරුවක් තියෙනවනම් ඒ අමාරුව නැති කරනවා ඒකෙම බෙහෙත් කරලා හරි කතා කරලා හරි නැති කරනවා අන් ළමයි අම්මා තාත්තා ළඟ තියෙන මහා කරුණා ගුණයයි. මහා ප්‍රඥා ළඟ තියෙන ගුණ වලින් මෙත්තා කරුණා. මුදිතා කියන්නේ ළමයි ජීවණුවක් දැක්කම ඊර්ෂ්‍යා නොකොට සතුටු වෙන එක. අම්මා තාත්තා තරම් දරුවන්ගේ ජීවණුවට සතුටු වෙන කෙනෙක් කවුරුවත් නැහැ. කිසියෙක් නැහැ. හැමත වඩා දරුවන්ගේ දියුණුව ගැන සතුටු වෙන්නේ අම්මා තාත්තා. ඒ මොනිතාවයි. උපේක්ෂා කියලා කියන්නේ ওই ළමයි කුංචි කාර්යකම් ගෙදර හැදෙනවා වැඩෙනවා හොඳට උගන්වනවා ඉහළ අධ්‍යාපනයක් දෙනවා එහෙම කාලයක් ගියාට පස්සේ ওই ළමයි ගෙදරින් වෙන් වෙනවා. සමහර විට ওই ළමයි ආවා විවාහ වෙලා වෙන ගෙදරක පදිංචි වෙනවා. වෙන් වෙනවා ලොකු වයසට ආවම එහෙම වෙන් වෙනවා හැමෝම එහෙම වෙන් වුණා තමයි අම්මා තාත්තා උගන්වලා ඔක්කොම කරලා සියලු දේ කරලා ඊට පස්සේ තමයි වෙන් වෙන්නේ එහෙම කළත් අම්මා තාත්තා දරුවන් අත්හරින්නේ නැහැ අත්හරින්නේ නැහැ හරමෙද වෙනත් බලනවා දරුවාගේ දුක සැප කොහොමද අපේ දරුවෝ සතුටින් ඉන්නවද සනීපෙන් ඉන්නවද අපේ දරුවන් දියුණු වෙනවද? ඔවා තේරම බලනවා මධ්‍යස්ථව ඈතින් වෙන. මෙන්න හිතිය. ඒ උපේක්ෂාවයි උපේක්ෂාවයි. මේ සතර ගුණයෙන් යුක්ත අම්මා තාත්තා. ඒ නිසා අම්මා තාත්තගේ අවවාද කර ක්‍රියා කරන්න ඕන. සංඝයා දෙන අවවාදන්ව ළමයි හැදෙන්න ඕන හැදගෙන ඕන. අමතාස දෙන අවවාද අනුව ළමයි හොඳට හැදෙන්න ඕන හැදගෙන්න ඕන. අපේ ශිෂ්ටාචාරයේ හැටියට අමතාස ළඟට ඉන්න අවවාද කරන්න සුදුසු අය තමයි ගුරුවර ගුරුවරියන්. ගුරුවර ගුරුවරියන්. තරන්නට ඔය ළමයින්ට උගන්වන්නට දිනපතා පාසලේ වුවත් ඒ ගුරුවරුන්ට වේතනයක් ලැබුවත් කොච්චර මහන්සි අරගෙන ඔය ළමයින්ට උගන්වනවද? ඒ ගුරුවර ගුරුවරියන් එහෙම උගන්වපු අයනෝ ඉතල තනතුර වලට ගිහින්නේ. දැන් ඉන්නේ උකා ඉතලම තනතුර ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා පුංචි කාලේ ඔය ළමයි වගේ අර ගුරුවරු කියන හැටියට හැදිලා වැඩිලා තමයි දෙන්න තියෙන්නේ. ඔය ළමයි වගේ කාලයක් තිබුණා. කෝලෙජි ගුරුවරු උගන්වන දේ තමයි ඉගෙන ගත්තේ. එහෙම කියලා තමයි අර සත්‍යයට ගියේ. ඒක ගුරුවරු කොච්චර සේවයක් කරනවද? ගුරුවරු ගුරුවරියන් රස්තාවක් වුණා ඉස්සර නම් රස්තාවේ කියලා කිව්වේ නෑ. දැන් ඉතින් ගුරු වික්ෂයක් හැටියට සැලකනවා එහෙම වුණා. ඔය ළමයින්ගේ ආපතට කොච්චර සියක් කරනවද? ඔය ළමයි අද ඉන්නවනම් ඔය කියන තනතුරට ගියත් ඔක්කොම මේ විදියට ගුරුවරු උගන්වලා හද හදාවදා පයින්ම ඒ නිසා ගුරුවරු ඒ ගුරුවරුන්ගේ කොටස් දෙකක් ඉන්නවා භාෂා ශාස්ත්‍ර උගන්වන ගුරුවරු ධර්මයේ උගන්වන ගුරුවරු කියලා භාෂා ශාස්ත්‍ර උගන්වන ගුරුවරු තමයි පාසල් වල ඉන්න ගුරුවරු ධර්මයේ උගන්වන ගුරුවරු තමයි දහම් පාසල් වල ඉන්න ගුරුවරු. දහම් පාසලේ ගුරුවරු බලන්නත් සුමාරකන දවසක් වුවත් තමාගේ කාලය අක්කර දාලා ආයමත් වෙන පඩියක්වත් නැහැ. තමන්ගේ කාලය යොදවලා ශ්‍රමයක් යොදවලා ශක්තියක් යොදවලා නුවණක් යොදවලා ඔය ළමයින්ට ධර්මයේ උගන්වනවා හොඳ ළමයි කරන්නට හොඳ ළමයි කරන්ට ඔය ළමයිට ධර්මය උගන්වනවා. අන්න ඒ විදිහට ගුරුවරු දිනපතා පාසලේ ගුරුවරු, දහම් පාසලේ ගුරුවරු ඔය ළමයින්ට අවවාද කරන්න සුදුසු අය. ඊළඟට තමයි වැඩි සිටියන්, වැඩි හිටියන්, වයසින් වැඩි, නුවණින් වැඩි, ගුණයෙන් වැඩි අය ඉන්නවා. ඔය ළමයින්ට වඩා අවවාද කරන්න සුදුසු අය. අන ළමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මුල්ම අවවාදේ මොකද්ද? ඕවාදකාරී හොඳ ළමයෙක් වෙන්නට නම් ඕවාදකාරී අවවාද අනුව වැඩ කරන්න ඕන. ඒ කියාපු සංඝයාගේ අවවාද වලට අනුමත වැඩ කරන්න ඕන. දෙමව්පියන්ගේ අවවාද වලට අනුමත වැඩ කරන්න ඕන. දිනපතා පාසලේ හා දහම් පාසලේ ගුරුවරු ගුරුවරියන්ගේ අවවාද අනුමත වැඩ කරන්න ඕන. වැඩිහිටියන්ගේ අවවාද අනුව පරිසරස් ඔය ළමයින්ගේ යහපතට නෙවෙයි ඔක්කොම අවවාද කරන්නේ ඔය ළමයින්ගේ යහපතට. ඒ ආයු ප්‍රයෝජනයට නෙවෙයි ළමයි. සම්පූර්ණයෙන්ම ඔය ළමයින්ගේ යහපතටයි. ඒ අනුව වැඩ කෙරෙන එක හොඳ ළමයෙකුගේ ලක්ෂණයක්. හොඳ ළමයෙකුගේ ලක්ෂණයක්. අර බුදුරජාණන් වහන්සේ පරිවිණයක කිව්ව හොඳ ළමයෙක් වෙන්නට. පතපෝසි මට පෝෂී කිව්වේ ඔය ළමයි අම්මා තාත්තා තමයි පෝෂණය කරන්නේ. අද මේ ඔක්කොම කන්න බොන්න හැම දෙයක්ම දෙන්නේ ඔය ළමයින්ට අම්මා තාත්තා. ඒ අම්මා තාත්තා තමයි තමයි පෝෂණය කරන්නේ. දැන් බලන්න ඔය ළමයි හැමදාම උදේට කාලා තෙවස බොනවා. දවල්ටත් කනවා. අවශ්‍ය තත්ත්වයේ වතුර බොනවා. සෑයටත් කනවා. කුංගි ළමයි නම් අතර සුදෙක් කනවා. ඒ කොච්චර කෑවත් බිව්වත් ඔය ළමයි එක්කෙනෙක්වත් කන්න බොන්නේවා සොයන්න ගියාද එච්චන ගියාද කන්න බොන්නේ කියලා සති අඟු කරන්න ගියාද ඔය ළමයි එක්කෙනෙක්වත් ගියාද නෑනේ එතකොට බලන්නකෝ තේරම සපයලා දෙන්නේ අම්මා තාත්තානේ මේ ළමයින්ට ඕන කරන කන්න බොන්න මේ ඇඳුම් සේරම සපයන දෙන්නේ අම්මා තාත්තා. ඊළඟට පොත්පත් රජයේ කොටසක් සපයනවා අම්මා තාත්තානිත් ඔක්කොම. කොච්චර වියදම් කරනවද මේ ළමයි පෝෂණය කරන්නට? ඒ අම්මා තාත්තා හැමෝම එක වගේ පෝෂත් නෑ. මධ්‍යම පන්තියක් ඉන්නවා, දුප්පත් පන්තියක් ඉන්නවා. ඒ මොනම තාත්ත වුණත් ඔය ළමයින්ගේ කෑමට බීමට හැම දෙයකටම කොච්චර හරි මාන්සි වෙලා දුක් විඳලා සපයලව හොඳට දෙනවා. හොඳට දෙනවා. හැම දෙයක් මේ විදියට පෝෂණය කරන්නේ අම්මා තාත්තා තමයි. අනේ දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පත පෝෂී තමන් පෝෂණය කරපු අම්මා තාත්තට වඳින්න පුදන්න තමන් මේ වගේ හදලා වඩලා ඇති කරපු අම්මා තාත්තට හොඳට වඳින්න හොඳට පුදන්න ඔන්න හොඳ ළමයෙක්ගේ තව ලක්ෂණයක් ඒකට දැන් ඔය ළමයින්ට කරන්න බැරි වෙන්න මොනවද කියනවද නැහැ ඔය ළමයින්ට දෙන අවවාද ඔය ළමයින්ට කරන්න පුළුවන් දේවල් එකක් පුළුවන් ළමයි හොඳට පෝෂණය කරපු අම්මා තාත්තට වදිනව නම් පුදනව නම් සමාජ වැඩද ළමයි නෑ නේද ඒ නිසා ඔය ළමයි අම්මා තාත්තට උදේ හවස දෙකට බැරි නම් දවසකට වරක් වදින්නටම ඕන වදින්නටම ඕන ළමයි ඊටාම අවශ්‍ය වදින්නටම ඕන ඊළඟට දැන් ඉතින් අම්මා තාත්තට ඔය ළමයින්ට උපස්ථාන කරන්නට ක්‍රමයක් නැහැ. සල්ලි නැහැ. ඔය ළමයි සල්ලි හම්බ කරන්නේ නැහැ. එහෙමනම් මොනවද කරන්න ඕන? ළමයි ඒ අම්මා තාත්තගේ හිත නරක කරන්නේ නැත්තම් ඔය ළමයි කරන ලොකුම සංග්‍රහයකම තාත්තට. අම්මා තාත්තගේ අවවාද අනුකූලව හැදෙනවා නම් ඒ අම්මා තාත්තට කරන්න පුළුවන් ලොකුම සංග්‍රහයක් ඔය ළමයිට. බලන්න ඔය ළමයිට කරන්න පුළුවන් සංග්‍රහයක්. ඔය ළමයි එහෙම කරන්න ඕන. අම්මා තාත්තා ඊතනක් කරන්න හොඳ නෑ ළමයි. අම්මා තාත්තා ඊතන වට කරදර දෙන්න හොඳ නෑ. හිතල කළොත් පෞසිද්ධ වෙනවා. ඔය ළමයි කරදර කරන්න හිතල කළොත් ඒක පවක් ළමයි. ඒ නිසා ඒ අම්මා තාත්තා වෙන පෝෂණයක් කරන්න මේ කාලේ ওই ළමයින්ට පුළුවන් කමක් නැහැ. ඔය ළමයින්ට පුළුවන් දේ තමයි අම්මා තාත්තට කීකරුව හොඳට හැදෙන එක. ඒ තමයි අම්මා තාත්තට කරන සංසාරය. උදේ හවස දෙකට බැරි නම් එකවරක්වත් নমස්කාර කරන එක. හොඳට කරන්න ඕනේ. ඒවා අපේ හොඳ ආචාර ධර්ම ළමයි. ඒවා අනුව තමයි පිළිහෙට ගෙන්න ඕන. දහම් පාසල් තියෙන්නේ වටයි. දැන් දිනපතා පාසල් වල බඳු දේ උගන්වන්නේ නැහැ. පොත විතරයි උගන්වන්නේ. ශිල්ප ශාස්ත්‍ර විතරයි උගන්වන්නේ. ඔය ළමයින්ට දහම් පාසලෙන් තමයි අනිත් ජීවිතේට උවමනා කරන සියල්ලක් උගන්වන්නේ. ඒ නිසා ඔය ළමයි ඒවා ඉගෙනගෙන ජීවිතයට වැඩ කරන්න ඕනේ. තුන්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුලවංශං අහාපයං. අපේ කුල પરම්පරාගත වෙන චාරිත්‍ර කියනවනේ ඒ බෞද්ධ චාරිත්‍ර પરම්පරාගත වෙන චාරිත්‍ර ඒවා එහෙම එහෙ කරන්නට එපා. ඒ චාරිත්‍රන් වල ළමයි හැදෙන්න හැදෙන්න හැදෙන්න කියන එක. ඒ අපේ බෞද්ධ චාරිත්‍රන් වල හැදෙන්නේ කියන එක තමයි ඉන්න අදහස් කරේ. බොහොම හොඳ සිරිත්, බොහොම හොඳ සිරිත්. අපේ සිරිත් තමයි බොහොම හොඳයි. ඔය ළමයින්ට දැම්ම තේරෙන්නේ නැහැ. නුවණින් හිතුවොත් ලොකුනාට පස්සේ තේරෙන්නේ නුවණින් හිතුවේ නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. මේ සංකර දේවල් අපට ඕන නැහැ. පතහිරින්න හොඳ දේවල් ගත්තට කමක් නැහැ. විද්‍යා ශාස්ත්‍රය අපේ ගත්තට කමක් නැහැ. නමුත් අපිට පතහිරින් ගන්න චාරිත්‍ර නැහැ ළමයි. ආචාර ධර්ම නැහැ. අපේ ආචාර ධර්ම ඊට වඩා බොහොම හොඳයි. අපේ චාරිත්‍ර ධර්ම ඊට වඩා බොහොම හොඳයි. අන්න මතක තියාගන්න ඕන අපේ પરම්පරාගත සිරිත් චාරිත්‍ර ධර්ම අපි නොකඩවා පවත්වන්න ඕන. හොඳට තියෙන්න ඕන. ඔය ළමයි හොඳට ඉගෙනගෙන හොඳට හැදෙන්න ඕන. අනත් ඒ තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ සත්‍තෝ සද්ධාව. ඔය ළමයිට තේරෙන වචනින් කියනවා නම් හොඳට ආගම දහන එක. හැම දිනාටම ආගමක් තියෙන්න ඕන. මිනිසයන් වුණොත් ආගමක් තියෙන්න ඕන. ඒ ආගම තමන්ගේ ආගමත් හොකට අදහන්න ඕන. අපේ ආගම මොකද ළමයි? උත්සාහගම. උත්සාහගම. අපේ නිසා නෙවෙයි ළමයි. ශ්‍රේෂ්ඨ ආගම උත්සාහගම. අපේ නිසා නෙවෙයි අපි අප්‍රේෂ්ඨ කියන්නේ උගත් ලෝකෙම පිළිගත්ත නිසා. එතකොට අපට අදහන්න තියෙනවා ආගමක් අපේ ආගම උත්සාහගම. හොඳට අදහන්න ඕන. හොඳට අදහන්නට නම් ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ඒකට තමයි දහම් පාසල් දහම් පාසල් ඒ නිසා ඔය ළමයි දහම් පාසලට බොහොම අනුකම්පෙන් එන්නට ඕන. දහම් පාසලේ උගන්වන ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ආචාර ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ඒක තමයි ඔය ළමයින්ට තියෙන්නේ. ශ්‍රද්ධාව සමාගයේ ධර්මයේ ආගම පොදින් අදහන එක. සීල සම්පන්නෝ සීලෙන් යුක්ත වීම. සීලෙන් යුක්ත වීම. පෙරමයින්ට රකින්නට කොටස් දෙක සීල් තියෙනවා. හැමදාම රකින්න තියෙන සීලය මොනවද? මොනවද? පන්සිල් පන්සිල් පන්සිල් ළමයි. හැමදාම රකින්නට තියෙන පන්සිල් පන්සිල් වල රකින්නට බැරි දෙයක් තියෙනවද ළමයි? නෑ නෑ. රකින්න බැරි සිල් නෙමෙයි කියලා නෑ බුදුරජාණන්. පළවෙනි ශික්ෂාපදයේ සතුන් නොමරමි කියන එකයි. ඔය ළමයින්ට බැරිද සතුන් නොමර ජීවත් වෙන්න? පුළුවන්, පුළුවන්, පුළුවන්. මේ කාටවත් උවමනාවක් නෑ සතුන් මරන ජීවත් වෙන්නට. සතුන් නොමර ජීවත් වෙන්න පුළුවන් ඔය ළමයි ඔක්කොටම. ඔය ළමයින්ට බැරිද හොරකම් කර ජීවත් වෙන්නට? පුළුවන් පුළුවන් පුළුවන් ඔය ළමයින්ට නරක විදියට හැසිරෙන්නේ නැතුව හොඳින් හැසිරෙන්න බැරිද පුළුවන් පුළුවන් ඒක පුළුවන් ඔය ළමයින්ට බොරුනෝ කියන්න බැරිද ඒක ටිකක් උත්තර ප්‍රමාදයි පුළුවන් පුළුවන් හැබැයි ඔය ළමයි තියා හොඳයි කොහොම හොඳයි ළමයි මේ කපාට නොකිය තමන්ගේ සිතේ නැති අපි නිකන් කතා කරනකොට කොච්චරවත් බොරු කියනවත් නැති වෙයි කියලා. ඒවත් අඩු කරගන්න ඕන. වැඩක් නැති ඒවා අඩු කරගන්න ඕන. ඔය ළමයි ඉතින් එහෙම කවුරුවත් කවටන අදහසින් කියන දේවල් කියන කතාවල් නෙවෙයි විහිළුවට කියන කතා කොච්චරවත් ඇති ඒවත් අඩු කරගන්න ඕන ළමයි. ඒවත් අඩු කරගන්න. කොහොමද අඩු කරගන්නේ? වැඩි කතා නැවතුව වැඩි කතාවට ගියාම තමයි ඉවත් බවක් නැතුව නිකාන් කතා කරන්න ගියාම තමයි කටින් බොරු කියන්නේ, කේලාම් කියන්නේ, සිස් වචන කියන්නේ, ස්පර්ශ වචන කියන්නේ දුක්ක. කාලේ බොහෝ වටිනවා. කාලේ නාස්ති කරගන්න හොඳ නැහැ. ඔය නිකාන් කතා කර කර කාලේ නාස්ති කරන්න හොඳ නැහැ. ඔය ළමයි පාඩම් කරන తీරට හොඳට පාඩම් කරන්න. ආගම දහන වෙලාවට හොඳට ආගම දහන්න. සෙල්ලම් කරන වෙලාවට හොඳට සෙල්ලම් කරන්න. ඒක බාධාවක් නෑ. ඒ වැඩේ වෙලාවට හොඳට කරන්න නිකං බල්පල් කතා කර කර ඉන්න එපා. පුංචි කාරිකම පුරුදු වෙන්න ඕන වැඩක් නැති දේවල් කතා නොකර ඉන්නට. වැඩක් නැති දේවල් ඕනේ නෑ. Tamanta බැලුවටවත්, පරිලුවටවත් කාටවත් වැඩක් නැති ඕනේ නෑ. ඉගෙන ගන්න කාලේ උදේ දේවල් කතා කරන්න තියෙනවා අම්මා තාත්තගෙන් ප්‍රශ්න අහන්න තියෙනවා ඒවා හරියි නිකම් වැඩක් නැති පෞසිත වෙන කතා කරන්නේ. පන්සිල් පන්සිල් වල පන්සිල් රකින්න පුළුවන්. වර්ධනය නැතුව පන්සිල් රකින්න පුළුවන්. ඊළඟට රකින්න තියෙන සීල මොනවද ළමයි? මොනවද? අටසිල් අටසිල් ඊළඟට ඊ ආයත තියෙනවා අටසිල් සමහර දෙනා වැඩිහිටියෝ සමාරු දසසිල් සමාදන් වෙනවා නමුත් සාමාන්‍යයෙන් අටසිල් අටසිල් අටසිල් හැමදාම බෑ පන්සිල් හැමදාම අටසිල් හැමදාම බෑ දැන් අටසිල් සමාදන් වෙනකොට වැඩිපුර තියෙනවා විකාල භෝජන ශික්ෂාපදයේ දවල් 12න් පස්සේ ආහාර ගන්න බෑ. ඒක හැමදාම කරන්න බෑනේ. හැමදාම බෑ ළමයි බෑ. අදත් බෑ හැමදාම බෑ. සුමානක දවසක් හිතුවත් බැරි කමක් නැහැ. මාසික දවසක් නම් පුළුවන්. පුළුවන් ළමයි. ඉන්න එකක් හොඳයි දවසක් තියෙන. ටිකක් අඩුවෙන් ඉන්න එකක් හොඳයි. කොහොම හරි කමක් නැහැ ළමයි. දැන් මෙහෙම දහම් පාසල් වල සීල සමාදාන වලදී උදේ වත් ඉඳලා හවස වෙනකම් ඉතින් ඒ නිසා ළමයින්ට ඉතින් කරදරයක් නෑ. නමුත් එහෙම හරි සිල් ගන්නට ඕන ළමයි. සිල් ගන්නට ඕන. වසර සද්දා සිල් ගන්න පුරුදු වෙන්න ඕන. සිල් ගන්න පුරුදු වෙන්න ඕන ළමයි. පුරුදු වුණාම ඔය ළමයිට රසයි හරියට ඒ. පුරුදු වුණාම දැන් මේ මාස ගන්නකට සැරයක් හෝ දහම් පාසලේ සිල් සමාදන් වෙනවා ඒක බොහොම හොඳයි. පුරුදු වුණාම කමාරුවක් නෑ ළමයි. පුදුනාම පුළුවන්. හැම පොයකටම පුළුවන්. විසක් වලටනම් ළමයි ඉතිල් ගන්නවා හොඟා. කොහොම හොඳයි. අනිත් පොයල් වලට පුරුදු වෙන්න ඕන. සීල සම්පන්න වෙන්නට. ඊගතිකාරි පුරුදු වෙන්න ඕන. වැස්කමක් නැහැ ළමයි. ඉඳලා ඉඳලා මෙහෙම පටන් ගන්න අද නම් බොහොමත් හොඳයි. ඒ වගේ මොකද නිවාඩු දවසක් පාසල් යන්නේ නැහැ. දෙමව්පිය රස්සාව කියන්නේ නැහැ. කාටත් හොඳයි හොඳයි. ආගමික නිවාඩුවක්. මාසෙකට දවසක් හරි ආගමික නිවාඩුවක් අවශ්‍යයි ළමයි අවශ්‍යමයි. අද බටහිර මිනිස්සු ඒක පිළිඅරගෙන එනවා. ඒ අතෝ සතියකට දවසක් අවශ්‍යයි කියන එක පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ සතර පොයක් මේ මුදලානේ දින 6ක් නැත්නම් 8ක් සමාගයේ දිනදා වැඩ පාසල් යනවා ඉගෙන ගන්නවා රස්සාව කරන සුරස්සාවල් කරනවා නොයෙක් දේ කරනවා ඒ දවස් ටිකේ. හත්වෙනි දවසේ නැත්නම් අටවෙනි දවසේ නිවාඩු ගන්නවා. ආගමික නිවාඩුවක්. ඒකට නිවාඩු අරගෙන ගෙදර හිටියට නිවාඩු වෙන්නේ නැහැ. ඒ නිසා පන්සලට යනවා. පුරාණ අය සතර පොයතම පන්සල් ගියා සිල්ගත්තා කියන්නේ ඒ නිසායි. අද බටහිර අයට පිළිඅරගෙන තියෙනවා. ඒ අය දැන් හදාගෙන තියෙනවා දැන්. එංගලන්තයේ බෞද්ධයන් භාවනා මධ්‍යස්ථාන දෙකක් හදාගෙන තියෙන විශාල ඒවා. එකක් හදාගෙන තියෙනවා සෑහෙන ගණනක් අභ්‍යන්තයේ හරියට අපේ මේ සිල් ගන්නට පොයට යනවා වගේ පිරිස ගිහිල්ලා ඒ වගේ සිල් ගන්නILLක් නැහැ එතන. තමත් එතන නැවතිලා ඉතින් ගණනක් ගිවන්න ඕන කෑම හම්බ වෙනවා ඉන්න හම්බ වෙනවා පුස්තකාලය තියෙනවා ධර්ම සාකච්ඡා කරනවා ඔතන එනවා එංගලන්තේ වගේ මහා ස්ථාන දෙකක් තියෙනවා ජර්මනියේ බෞද්ධයන් හැම්බර්ග් නගරයේ ඉඳලා හැටක්ම 40ක් ගහ ලොකු ගේකි වස්තුවක් අරගෙන තියෙනවා සතිය අන්තයට එතෙන් යනවා ඊළඟ බණ පොත් කියවලා භාවනා කරන ධර්ම සාකච්ඡා කරනවා සිල්වගේ වැඩසටහනවල ඇමරිකාවේ බෞද්ධයන්ට තාම ඒ වගේ තැනක් නැහැ. නමුත් වොෂින්ටන් විහාරයේට ඒ කිට්ටුවේ ඉන්න බෞද්ධයෝ සතිපතා එනවා. සතිපතා එනවා. ඒ අතින් බැලුවම ඒ අය ඉදිරියට යනවා. ඉදිරියට යනවා. අපේ අය බැලුවොත් සතිපතා එන අය බොහොම ටිකයි. ඉන්න ජනගහණය යනවා බොහොම ටිකයි. සිංහල ඉදිරියට යනවා. වොෂින්ටන් විහාරයේ ඉරිදා වැඩසටහන සම්පූර්ණයෙන්ම පින්තූර කරලා ඒවා කලර් ස්ලයිඩ්ස් වලට හරවලා ගෙනල්ලා තියෙනවා. මේ දවල් කාලේ පෙන්වන්නට බෑ නැත්නම් අද උනා පේනවා. දවල් කාලේ පෙන්වන්නත් හරියට පේන්නේ නැහැ. මේ පිච්චර පිළිසකට බලන්න බෑ රැත් නම් පේනවා හොඳට. ඒ අත්තම් ඉරිදා හවස් වරුව ගත කරන හැටි ළමයි මතක සේවා කරනවා නෝ. ඒ ළමයි ටික ටික හරියම ඒක පුරුදු කර ගන්න ඕන. ඒක හවසකට කරන්න. ඒ සිංහල බෞද්ධයන්ගේ ටිකයි. වොෂින්ටන් නගරේ ටිකයි ඉන්නේ. අනිත් වෙන පළාත්වල ඉන්න උගක්. ඒ වැඩි ඉන්නේ ඇමරිකන් බෞද්ධයන්. හවස දෙකමාරට පමණ එනවා. මේ වගේ විශාල පිරිස් නෑ ළමයි. වොෂින්ටනේ හැටියට 40ක් 50ක් ඉන්නවනම් ලොකු ගණනක්. ඇමරිකන් බෞද්ධයන් සිංහල අතරින් පතර ඉන්නවා. ඒ අය දවල් දෙකමාරට එනවා ඊට හවස. ඇවිල්ලා ඔක්කොම බිම වාඩි වෙලා මේ වගේ ඔක්කොම බිම වාඩි වෙලා පරිණතන තියෙනවා ඒ ශාලාවෙම අර වික්ෂුන් වහන්සේලාත් එක්ක මුතුන් වදිනව හොඳට ගාත කියලා. ඒ ඉංග්‍රීසි අපේ පාලි ගාථා මුද්‍රණය කරලා තියෙනවා. පරණත්තන්ට නම් දැන් කටපාඩම්. අලුත් අය පොත බලාගෙන අර භික්ෂුන් වහන්සේලාත් එක්ක වඳිනවා. හොඳට ප්‍රාත කියනවා හදට. දැන් මෙහි ඒව ටිකක් අඩුනේ. සත්‍යයට කියන අය අඩු. ඒ අය හොඳට කියනවා. ඒව කියනා භික්ෂුන් වහන්සේලාත් එක්ක පිළිත් කියනවා. පොත් බලාගෙන හොඳට අහනට පිළිච් කියනවා. ඊළඟට මෙහෙම කරගෙන කියනවා එසේ නැහැ විශේෂ දේශනා හැමදාම. අපේ රටේ තමයි හැම ඉරිදාම මේ විශේෂ දේශනා තියෙන්නේ. ඊළඟට දහම් පද ටිකක් අරගෙන ඉංග්‍රීසියෙන් එනවා එයා ඉංග්‍රීසි ආයෙනවා ඉංග්‍රීසියෙන් කියලා ඉංග්‍රීසියෙන් තේරුම් කරලා දෙනවා. පැයක් විතර ගත වෙනවා. ඊට පස්සේ එන පිරිස දෙතුන් දෙනා හතර පහ දෙනා වෙන වෙනම කොටහට බෙදෙනවා. බෙදලා ඒ අත්ගේ ප්‍රශ්න තියෙන ඒවා එයාටම කතා කරනවා. ඒ ප්‍රශ්න කතා කරලා වික්ෂුන් වහන්සේලා මේ ශාලාවේ කෙළවරේ වාඩිවෙලා ඉන්නවා. මේ අත් ඇවිල්ලා ප්‍රශ්න ඉදිරිපත් කරනවා වික්ෂුන්ට. වික්ෂුන් ඒ ප්‍රශ්න විස්තර කරලා දෙනවා. මොකමාරින්න පිරිස හරනවා ඒ අය ගියාට පස්සේ තව හතර පහ දෙනෙක් ඇවිල්ලා ඒ අත්තගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඔය ටික ඉවර වෙනකොට හවස පහමාර විතර වෙනවා. බලන්න හැම හැම ඉරිදම හවස පහමාර විතර වෙනවා. පහමාරට කොටම තේ කෝප්පයක් හම්බ වෙනවා. ඊළඟට තියෙනවා භාවනා ශාලාවේ කියලා විශේෂ ශාලාවක් හදලා බොහෝ ලස්සනට ඒරටේ නැතු ඉන්න බෑනේ සීත කාලෙත් වෙනවා හැමෝම යනවා හවස 6 වෙනකොට භාවනා ශාලාවට. පැයක් භාවනා කරනවා. පැයක් භාවනා කරනවා. කොහොමගේ පැයක් භාවනා කරනවා. වැඩි වෙලාවක් භාවනා කරන්න කැමති අයට විශේෂ කාමරයක් තියෙනවා. ඒ කාමරයට යනවා. පැය එකමාර දෙක එයත් වාඩි වෙලා භාවනා කරනවා. කාදුණක් කරන්න කොච්චර හොඳ වැඩ පිළිවෙලක්ද? බලන්නට ආධිමක නිවාඩුවක්. ඊට හවස් වරුව ගත කරනවා. ඒ අත්තන්ට වැඩ අප්‍රමාණ වැඩ. දැන් එයා පිළිගන්නවා වැඩ වැඩි නම් ඒ වගේ ආධිමක නිවාඩුවක් අවශ්‍යමයි කියලා. දැන් පිළිගන්නවා. වැඩ වැඩි නම් අවශ්‍යමයි නිරෝගවමට අවශ්‍යයි. ඊටත් වඩා ඕව කාලයක් නිරුක්ව නිරෝගව වාසය කරන්න ඒක අවශ්‍යයි කියලා පිළිගන්නවා. ඒ නිසා තමයි සතියකට වරක් පොය කියලා දවසක් බුදුරජාණන් වහන්සේ වෙන් කළ දුන්නේ. එදාට විවේක ගන්න ඕන ආධිමක විවේකයක් ගන්න ඕන ළමයි පුරුදු වෙන්න ඕන කුෂිකාරීකම බොහොම හොඳයි. බැරි බැරි නම් පැයකට හමාරකටවත් එන්න ඕන කිට්ටුව පන්සලකට ගිහිල්ලා බුදුන් වැඳලා බණ කියනවා බණ ටිකක් අහලා වැඩ කරන්න ඕනේ. බලන්නට සීලවන්ත වෙන්නේ ওই විදිහටයි. සීලවන්ත වෙන්නේ ওই විදිහටයි. මොනයි කාරණා ටික ඔය ළමයින් හොඳ පිටට ගන්න. හොඳ ළමේ වෙන හැටි. පළවෙනි කාරණය ඕවාදකාරී භික්ෂුන් වහන්සේලා දෙමාපියන් ගුරුවරුන් වැඩිහිටියන් දෙන අවවාද අනුව හැඩගැහෙන ක්‍රියා කරන ගතිය හොඳ ළමයෙකුගේ ලක්ෂණය. පාත පොසි ඔය ළමයි හොඳට පෝෂණය කළ හැදූ වැඩූ අම්මා තාත්තා දෙන්න දැනන පුදලා රැක බලා ගන්න එක හොඳ ළමයෙකුගේ ලක්ෂණයක්. කුල වංශන් මහාපයන් අපේ પરම්පරාගත චාරිත්‍ර කඩ නොකරන එක මොනලා මේ කුලක්ෂණය සද්දෝ තමන්ගේ ආදම හොඳින් අදහන එක හොඳලා මේ කුලක්ෂණයක් සීල සම්පන්නෝ තමන්ටයි පංච සීලයක් නිත්‍ය සීලේ වගේ කොහොමද අටතිරු සමාදන්ව වාසය කරන සතිය හොඳ ළමයින්ගේ ලක්ෂණයක් මොන ලක්ෂණ පරිදි ඔය ළමයි යුක්ත වුණොත් එහෙම ඔය ළමයිගේ අනාගතය හරි හොඳයි හරි හොඳයි බොහොම හොඳයි හැම පැත්තෙන්ම උසස් වෙන්නට පුළුවන් ඔය ළමයි තමයි අපේ අනාගතයේ රට ජාතිය ආගම භාෂාව රකින්නට බබළුවන්නට ඉන්න පිරිස ඔය ළමයි ඒකට නම් ළමයි මෙන්න මේ ලක්ෂණ පහෙන් යුක්තව හැදෙන්න ඕනේ එහෙම නැත්නම් ඒ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ මේ ශාප කර්ම පහින් යුක්ත ඔය ළමයි හැදුනොත් ඔය ළමයින්ට අනාගතයේදී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බබළුවන්න පුළුවන්කම ශක්තිය ලැබෙනවා. එසේ කිරීමට මේ හැම දිනාටම සුළුවන්ගේ පිටින් සතක් ශාන්තිය යහපතක් වේවා. ආයුරෝග්‍ය ආදී සම්පත් වේවා. මේ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් ඔය ළමයින්ට මේ හැම දිනාටම Good morning. One, two, or three, walk your thoughts in a breath.